ජිතාරේ අතපත්තු මහත්මිය අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව්. අම් තෙරුවන් ස්වාමීන් වහන්සේ මේ අදිෂ්ඨාන පාරමිතාව ගැන තියෙන ප්‍රශ්නයක් පාරමිතාව කියන්නේ දැන් අපි භාවනාවක් වගේ දෙයක් වඩනකොට අපිට ඒක වැඩෙනවද නැද්ද කියලා දැන් අපිට බලාපොරොත්තු වෙන තරම් ඒ භාවනාවේ ප්‍රතිඵලයක් නැහැ වගේ තේරෙනවා නම් ඒකට හේතුවක් විදිහට පාරමිතාවක් පුරලා නැතිකම හේතුවක් වෙන්න පුළුවන්ද ස්වාමීන් වහන්ස? මෙහෙමයි. දැන් යම්කිසි භාවනාවක් අපි කරගෙන යනකොට ඒක සාර්ථක නොවීමට එකම සාධකයක් නෙමෙයි විවිධ සාධක තියෙන්න පුළුවන්. එතකොට එන් එක කාරණයක් තමයි ඒකට අවශ්‍ය තරම් පාරමිතා ශක්තිය වැඩිලා නැති බව කියන එක එක සාධකයක්. හැබැයි ඉතින් ඒක ශක්තිය වැඩිලා නැත්නම් ඒක වඩව ගන්න ඕන වෙන්නේ අප විසින්මයි. ඉතින් එහෙම වැඩිලා අඩුයි කියලා දැනනවා නම් මේ ලබාගත්තු මනුෂ්‍යාත්ම භාවයේ මේ බුද්ධෝත්පාද කාලේ සද්ධර්මය අහන්න අවස්ථාව ලැබිලා තියෙනවා, කල්යාණ මිත්‍ර ඇසුර ලැබිලා තියෙනවා, යෝනිසෝ මනසිකාරය සඳහා හොඳට සිහි බුද්ධිය තියෙනවා, ධර්මය ප්‍රගුණ කිරීමේ අවස්ථාව තියෙනවා. මේ සියල්ල තිබිලා අපි අපි ඒක පුහුණු කරගන්න නැත්නම් ආය අපිට මේ බඳු ස්වර්ණමය අවස්ථාවක් එයිද කියන්න බෑ. ඒ නිසා Tamanට දැනෙනවා නම් සාංශාරික වශයෙන් පාරමිතා ධර්ම වල යම් අඩුවක් තියෙනවා කියලා ඒ අඩුව මේ භවය තුල මට කොච්චර දුරට පුහුණු කරගන්න පුළුවන්ද? ඒ සඳහා පාරමිතා ධර්ම මොනවද කියලා මේ විදිහට හොඳට ගැඹුරින් හිතලා කල්පනා කරලා ඊට අදාළ පොතපත කියවලා සාකච්ඡා කරලා අපි පුහුණු කරන්න වෑයම් කරනවා. හැබැයි අර මට භාවනාව වැඩෙන්නේ නැතුව ඇත්තේ මේ පැත්ත සංවර්ධනය වෙලා නැති නිසායි කියලා අතහැරලා දාන්න එපා කොයිම වෙලාවක. ඒ අතහැරලා දැම්මොත් අපි ඒකෙන් ගිලිහුණා ඒ නිසා මේක කොහොම කොහොම හරි එල්ලි එල්ලි අමාරුවෙන් හරි නඩත්තු කරගන්න පවත්ව ගන්න දඟලනකොට තමයි අපිට දුර්වලතෙන් පේන්නේ. දුර්වලතෙන් පේනකොට තමයි අපිට ඒවා සකස් කරගන්න පුළුවන්. ඒ දුර්වලකම් සකස් කරගන්න කියලා වෙනම අපි අභ්‍යාසගත වෙනකොට තමයි තව දුර්වලකම් මතුවෙන්නේ. තව හැකියාවන් මතුවෙන්නේ. අන්න එහෙම යලි යලි යලි යලි අපි එල්ලි එල්ලි ඒකෙන් ඒ සමස්ත වැඩපිළිවෙලෙන් ගිලිහෙන්නේ නැතුව කොහොම හරි රැඳෙන්න ඕන. ඉතින් ඒ තුල සාර්ථක අසාර්ථක වීම තියෙන්න පුළුවන්. හැබැයි කොයිම මොහොතකවත් අසාර්ථක වීම අපට අලාභය පිණිස පවතින්නේ නැහැ. හැම අසාර්ථක වීමක් එක්කම අපට ප්‍රඥාව උපදින්නට අවබෝධ කරගන්නට යම් තැනක් තියෙනවා. ඒකයි අපි නිතර සිහිපත් කරන්නේ යම් තැනක අපි ගිලිහෙනවා නම් වරදිනවා නම් ඒ ගැන කනගාටු වෙන්න එපා. හැබැයි වැරදුණු බව ගිලිහුණු බව දැනගෙන ඒ මොකක්ද කියලා හොයන්න ඕන. දැන් මහාන වෙච්ච මුල් කාලේ භාවනා කරන්න උත්සාහ කළාට අපේ මනස කොහොමවත් එක අරමුණක හිටින්නේ එකඟ වෙන්නේ නැහැ. ඉතින් අන්තිමට විවිධ තැන්වල ගියා විවිධ ගුරුවරු හමු වුණා එක එක උපදෙස් දුන්නා. ඒ හැම දෙයක්ම කළා. මොකක් කළා හිතපු තැනමයි මම. වෙනසක් නැහැ. ඊට පස්සේ මම කාලයක් භවනා සම්පූර්ණයෙන් අතහැරලා දාලා ඒත් මනසට ලොකු පසුතැවීමක් ඇති මට මේක කරගන්න බෑනේ ඊට පස්සේ ටික ටික මමව ඒක අපිට හිතිච්ච නිසා ඒක දැන් සාංශාරික හුරුවක් එක්කලා වෙන්න ඇති අපිට හිතිච්ච විදිහට අපි උත්සාහ කළා මොකද්ද මට වෙලා තියෙන්නේ ඇයි මට භවනා කරන්න බැරි ඇයි මගේ හිත එකඟ වෙන්නේ නැත්තේ ඇයි සිහිය පිහිටන්නේ නැත්තේ දැන් එතෙක් කාලයක් මම හෙව්වේ කොහොමද සිහිය පිහිටුවා ගන්නෙ? කොහොමද ඒකාග්‍රතාවය ඇති කරගන්නේ කියලා නැති දෙයි මම හෙව්වේ. ඊට පස්සේ මම හොයන්න පටන් ගත්තා තියෙන දේ මොකක්ද? ඇයි මට සිහිය පිහිටවන්න බැරි මොකක්ද හේතුව? මොකක්ද දැනට මගේ මනසේ තියෙන බාධකේ? අන්න එහෙම හෙව්වහම තමයි අපට අඩුව මොකක්ද කියලා හරියට හොයාගන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔබතුමියට හිතෙනවා නම් ඒ භාවනාව ඉදිරියට යන්න බැරි මොකක් හරි දුර්වලකමක් නිසා කියලා ඒක හොයන්න. අර ඉදිරියට යන්න බැහැනේ කියලා කම්පනයක් ඇති කරගන්න නැතුව මනස කඩා වැටෙන්න ඉඩ දෙන්නේ නැතිව අධෛර්යමත් වෙන්නේ නැතිව අතහැරලා දාන්නේ නැතිව පවත්වාගෙන යන්න ඕනේ පැවැත්වීමේ එක උපාය මාර්ගයක් තමයි ඒ ඒක කරගන්න බැරි නම් ඒ බැරි වෙන්නේ මොකක් නිසා ඒකට අදාළ හේතු සාධක මොනවද අන්න ඒ විදිහට උත්සාහ කරන්න ස්වාමිනාද දැන් මම ආනාපාන සති භාවනාව පටන් ගන්නවා නම් මම ඒ ගැන ගොඩක් හොයලා බලලා ඒ කියන්නේ ඒ ගැන තියෙන YouTube ධර්මදේශනා ඔබ වහන්සේගේ තව සවස් ස්වාමීන් වහන්සේලාගේ ධර්මදේශනා අහලා මම ඒ කියන්නේ ඒ ගැන අවබෝධයක් ඇතුව තමයි පටන් ගත්තේ. ඒකේ වැරදක් තියනවද නැත්නම් ඒකේ වැරද්දක් නැහැ. දැන් අපි පටන් ගන්න අපිට මූලික දැනුමක් හොඳටම ඇති. මේ හුස්ම ගැනයි අවධානය යොමු කරගන්න ඕන කියන එක පවා ඇති අපිට පටන් ගන්න. හැබැයි යද්දි ওই වගේ ගැටලු මතුවෙනවා. අන්න එතනදී තමයි අපි මේ විදිහට සාකච්ඡා කරන්නත්. හැබැයි මේ සාකච්ඡා කිරීම හෝ දැනුවත් ඒවා පුරුදු පුහුණු කරපු කෙනෙක් එක්ක පමණක්. එහෙම නැති අයගෙන් උපදෙස් ගන්න ගියොත් අර අහවල් සූත්‍රයේ මෙහෙමයි තියෙන්නේ මේ පොතේ මෙහෙමයි තියෙන්නේ ඕක කරන්න එපා මෙහෙමයි කරන්න එහෙම නොයේ කතන්දර කියනකොට ඒක අපට අදාළ නැහැ. දැන් අපි මේ දැනුම එකතු කරන වැඩක් නෙමෙයිනේ ප්‍රායෝගික පුහුණුවක් ගැන අපි කතා කරන්නේ. ඒ නිසා ඒ ආනාපාන සතිය යම් කාලයක් ප්‍රායෝගිකව පුරුදු පුහුණු කරපු කෙනෙකුගෙන් ඒ සඳහා අවශ්‍ය උපදෙස් ගන්න ඕන මේ මේ බාධකය හඳුනාගන්නේ කොහොමද කියලා. මූලික දැනුමක් අපිට සාමාන්‍ය පොතක් පතක් කියවලා දේශනාවක් අහලා ඒක පටන් ගන්න ඒ ප්‍රමාණවත් ගැටලුව. දැන් සමත භාවනාවක් වගේ නෙමෙයි විදර්ශනා භාවනාවදී අපි නිතරම කියන්නේ ඒකයි වැරද්දුනායි කියලා ඒක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. මොකද ඒකේ අපි 아무තු දෙයක් කරන්නේ නැහනේ. වෙන දේ දකින්නනේ උත්සාහ කරන්නේ. අර සමත භාවනාවේදී එහෙම නෙමෙයි අපි මනසේ යම් යම් තත්වයන් අපි උපක්‍රමශීලීව සකසනවා. එතකොට ඒ සමත භාවනාවේ තියෙන ටෙක්නිකල් ඒ කියන්නේ අර මේ යම්කිසි සැකස්මක් එතන තියෙන. දැන් මේ විදර්ශනාවේදී තියෙන්නේ එතන දැක්මක්. එතන මොකක්වත් අපි අමුතුවෙන් කරන්න යන්නේ අමුතුවෙන් වෙනස් කරන්න හදන්න යන්නේ නැහැ. ඒ නිසා ඒක වැරදුණයි කියලා අපිට නැවත ඒක සකස් කරගන්න පුළුවන්. අර සමත භාවනාවේදී අපි කරන ඊළඟ ඊළඟ පියවරට යනකොට ඒවා පටලවනොත් වැරදුනොත් ඒවෙන් යම් යම් ගැටලු මතුවෙන්න පුළුවන්. ඒ නිසා තමයි භාවනාවේදී නිතරම ගුරුවරයෙක් ඇසුරු කරන්න කියන්නේ ඒක විශේෂයෙන් අදාළ වෙන්නේ සමත භාව. ස්වාමීන් වහන්සේ දැන් අපි ත්‍රි හේතුක උත්පත්තියක් ලැබලා නැත්නම් භාවනාව දියුණු කරගන්න බැරි වෙන්න ඒක හේතුවක්ද? ඒ කියන්නේ අපි ඒක අපිට ගැටලුවක් වෙන්න පුළුවන්ද? ගන්න බාධාවක් නෙමෙයි ත්‍රි හේතුක උත්පත්තියක් නැති බව මාර්ගඵල ලබන්නයි බාධාවක් වෙන්නේ. ඒ කියන්නේ ධානයකට සමවදින්න, අභිඥාවක් උපදවන්න, මාර්ගඵලයක් උපදවන්න බෑ මේ භවයේ. හැබැයි ඒ ආසන්නයට එනකම් වඩන්න කිසි බාධාවක් නැහැ. ඒ ඵලසිත ඒ ධානසිත උපදවන්නයි බැරි. ඒකට ශක්තිය නැහැ ත්‍රි හේතුක උත්පත්තියක් නොවේ නම්. ඉතින් ඒක ගැන අපි එච්චර හොයන්න කරදර වෙන්න දෙයක් නැහැ. මොකද මම ත්‍රි හේතුකෝත්පත්තිකෙක්ද ද්වි හේතුකෝත්පත්තිකෙක්ද කියලා මුළු ජීවිත කාලෙම හෙව්වත් අපිට ඒක තීරණය කරන්න පහසු මොකද මාර්ගඵලයක් ලබන්නේ නැත්තේ ත්‍රි හේතුක නොවීම නිසාද වෙන සාධක නිසාද? ඒක අපි දන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒ ත්‍රි හේතුක උත්පත්තියක්ද නැද්ද කියන කාරණේ අපිට විනිශ්චය කරන්න පහසු කාරණයක් නෙමෙයි. ඒ නිසා ඒ බඳු තැන් අපි පැත්තකින් තියෙන එක හොඳයි. මොකද එහෙම එකක් අපි පටලවා ගත්තොත් හැම එකටම අර කොයි දෙයක් කර්මෙන්නේ කියලා අර කර්මයට හේතු කරලා අපි නිකන් අතපි හදාගන්නේ. අන්න ඒ වගේ නෑ ඉතින් මම ත්‍රි හේතුක ප්‍රතිසන්දිකෙක් නෙමෙයි. ඒ නිසායි මට මේක කරගන්න බැරි මේ ජීවිතේ උත්සාහ කළත් වැඩක් නෑ කියලා සම්පූර්ණයෙන්ම වැඩේ අතාරින තැනකට අපේ මනස සැලසුම් කරනවා. මොකද අපේ මනස ඉතාම උපායශීලීනේ. වංචක ධර්ම වලට වහා වැටෙනවානේ. අපි අපි ඇත්තටම මේ නිවන් දකින්න උත්සාහ කළාට මේක අපේ ප්‍රകൃතිය නෙවෙයිනේ අපේ ප්‍රകൃතිය මේ සසරේ යන කාමය, කෝපය, මෝහය ඒවටනේ අපේ මනසේ සුපුරුදු පැත්ත. ඒ නිසා පොඩි ඉඩක් අපි දුන්නොත් එහෙම මේ මේ අමාරුවෙන් ගැට ගහගෙන යන ගමන මේක හරියන්නේ නැහැ කියලා බොහොම වේගෙන් අපේ මනස අර සුපුරුදු සාංශාරික පැත්තට යනවා. ඒකට ඉඩ දෙන්න එපා කොහොම. එමේ ස්වාමීන් වහන්සේ. ඊරසන්නේ කොහොමද?